ඒකට විකල්ප තුනක් විතර තියෙනවා. එකක් තමයි අර සංඥාව දුර්වල වේගන යනකොට අපිට අන්අකවුන්ටබිලිටි එකක් එනවා. ඒකට බ්ලැන්ක් එකක් යනවා. එතකොට හැබැයි සතිය කැඩුණයි කියලා සැක කරාට සතිය කැඩලා නැහැ. ඒකට හේතුව මේ සංඥාව කිලියම නිසායි භාවනා ප්‍රගමණයකට. නිදිමත ආවනම් අනිවාර්යයෙන්ම නිදිමත එන්න කලින් සතිය කැඩිලා තියෙනවා. يعني අරමුණ දකින්න ගතිය නැති වෙලා තියෙනවා. ඊට අමතරවත් මේ කැඩි කැඩි යන වෙලාවක් එනවා සතිය පොඩ්ඩකට යන්ති වෙනවා ආය සතිය එන එක පාට අරමුණට ගෙනින වගේ ඒ වෙලාවේදී ඒ ගැස්සෙන ගතිය නිදිමත ගතිය මේකමයි කියලා හරියටම කියන්න බෑ ඒකට වෙන්න හේතු තුනක් විතර තියෙනවා එකක් සතිය කැඩීම ඒ කියන්නේ කෙලිම නීවරණේ නියමයි තීන මිද්ද නීවරණයමයි ඇවිල්ලා නිදිමත වෙලා තියෙන ගතිය නමුත් සතිය තියෙද්දි සතිය වරින් වර එහෙම පයින්න වෙලාවෙදිත් අරමුණේ ටිකේ ගිහලා ට්‍රැක් එක මාරු වෙච්ච ගමන් ටික දුරක් යනවා ආයෙ ඇවිල්ලා වැටෙන්නේ අරමුණට එක පාට ගැසිලා. ඒකත් වෙනවා. ඊට පස්සේ වෙලාවක් යනවා දැක දැක දන දන ගියත් මෙන්න මේ බ්ලැන්ක් එකට යන වෙලාවක් වෙනවා. ඉනර් ස්පේස් එකට යනවා. එතකොට වෙන්නේ මේ සංඥාවේ දේවල් හඳුනා ගන්න තිබුණු ලක්ෂණ එnde end end දීවීමේදී වෙන වැඩ. ඒකනම් මේ කියන භාවනා හුඟක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉන්නේ. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. මේ වෙලාවක් තියෙනවා විස්තර කියන්න බෑ. කොච්චර වෙලා හිටියක් දන්නෙත් නෑ, ඉරියව්ව මතකත් නෑ, අරමුණෙත් නෑ. නමුත් ඒ නැගිටතර පස්සේ රිලැක්සේෂන් එකක් තියෙනවා. නැගිටතර පස්සේ හොඳ නිදාන ඉඳලා නැගිට්ටා වගේ ඒ හීලින් එකක් වෙලා තියෙන කාලේ. නමුත් ඒක ඒ විදිහට බැලුවේ නැත්තම් සමහරවිට Tamanට සැක හිතනවා මේ සතිය නැති වෙලා මේ තක්කමුක්ක වෙන්න ඉඩ තියෙනවා. නමුත් ගුරුවරයා කියනවා නෑ මේක පොසිටිව් කියලා හිතලා මේක වෙන්න පුළුවන් දෙයක් විදිහට ඒක ඇප්‍රීෂিয়েට් කරන්න කියලා. ඒක ඉඳවලන්නේ කියලා. එතකොට නැගිටතර පස්සේ තියෙන ලොකු මේ සුව සේවාවක් හීලින් එකක් එන්න පටන් ගන්නවා. ඒක ඇත්තම තාම තද බල විපස්සනාක් නෙවෙයි සමත මට්ටමේ නැතනම් අපිට කියන්න පුළුවන් විපස්සනා සමාධියක් ඔය තියෙන්නේ. සමත සමාධියක් නොවෙන්නත් පුළුවන් තද බල සුද්ධ විපස්සනාවක් නෙවෙන්න පුළුවන් විපස්සනා සමාධි අවස්ථාවක් තමයි ඒක මේ චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංඛාරං චිත්ත සංඛාර කියලා කියන වේදනා සංඥා දෙක වේදනා සංඥා දෙක සංසිඳනකොට ගොරෝසු අඳුරන්න අමාරු වෙනවා මේක ශක්තියක්ද ද්‍රව්‍යයක්ද කියලා. මේ දෙක අතර මේ මාරු වෙන වෙලාව වෙනකොට ද්‍රව්‍ය අද්‍රව්‍ය දෙක අතර මාරු වෙනකොට අපේ මේ sannivedana ක්‍රම වචන ව්‍යවහාරයේ ඔක්කොම නිකන් අවලංගු වෙන තැනකට යනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඇතුළත තව කෙනෙකුට කියන්න ඕනේ තමන්ම දකින දේවල් වල පවා මේ මාරුවක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි උඟක් වෙලාට අර බ්ලැන්ක් එකට යන්නේ. ඒකේ හේමම දුන්නොත් මම කියන්නේ ඒක හොඳට පුරුදු කෙරුවොත් මෙන්න මේකට තමයි විවේක බුද්ධිය කියන්නේ. කිසිම විදියකට සංඥා වලින් පටලවිලක් නැහැ. සම්පූර්ණ පිපෙන්න ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ විවේකයේ තුලින් විවේක බුද්ධියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට ඇඟිලි ගහන්න මෙපා. ඔහේ සීසන් වෙන්න දෙන්න. මට පැය දෙක උනත් දුන්නට කමක් නැහැ. කතාවක් කියන්න තියෙන්නේ ඔය ගම් වල ඒ දඬු දාන්නේ ගඟ හරහා යන්න ඒ දඬු දාන්නට අත්තලක් බඳිනවනේ අත්තල කියන්නේ එහා පැත්තේ මම දාලා අනුව දාන දෙපැත්තේ මත්තල තියෙනවනම් හොඳයි එකක් තිබුණත් ඇතිනේ ආනාපානය කරනකොට අපිට අත්තල් දෙකක් ගන්න පුළුවන්. ඒකක් තමයි හැපෙන තැන. අනිත් එක තමයි ආශ්වාස ප්‍රශ්වාස වෙනස. දෙකම තියෙනවා නම් හොඳයි. වෙනස දැනෙනවා නම් හැපෙන තැන නැතුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වෙනස පාවා දෙන්නවා. ඒක කොච්චර ඉස්සරහට ගියත් තමයි තේරෙනවනේ දැන් හුස්ම ගන්න දින වෙන බව. අයෙම නම් ඒ point of contact ප්‍රශ්නයක් නෑ. ඒක අමතරින් නෑ කියලා හිත නරක කරගන්න ඕන අපිට ඕනලා දෙන. ඒක නැත්තම් මේක දෙකම තියෙනවනම් හොඳයි. හැබැයි එකක් විතරක් තියෙනවා කියන්නේ නුසුදුසුකමක් නෙවෙයි. හොඳටම ඒ ප්‍රමාණවත් ඒක. අයියේ ප්‍රශ්නේ මුලදී සමත භාවනාවක යෙදෙන විට කියන මේ හඳුන්වා දීම කරේ. ඒකෝ විපස්සනාදීත් ඔහොම වෙන්න පුළුවන්. يعني භාවනා කරන්න ඉඳගත්තට පස්සේ ඉඳගත්තේ නැතත් වෙනවා. ඉඳගත්තත් වෙනවා. ඒ අපේ අර පහුගිය දේවල්, කායික දේවල් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිතට දැන් අපි මෙහෙම නිදර්ශනයක් කියන්නේ අපි දැන් ඉඳ ගන්න යනකොට ඇස් වහනවනේ. ඇහ වහනකොට ඇහි දෙන ගණතුන් නතර වෙනවනේ. මොකද ඒකට ඇහ කැමති නෑනේ. යා මේ ලද්දා ඉඳලා මේ ගණතුන් කර කර හිටපු බිස්නස් එක එකපාරට බහලා බිස්නස් වැව්වට මිනිහා කැමති නෑ. කනත් එහෙමයි. කන නිතරම අපි ආරක්ෂාව ගන්න මේ කනට ඇහෙන ශබ්ද වලින් තමයි අපි පිරිසක් එක්ක දෙන්නේ අනම්මනම් කියලා කන නිතරම ඇලර්ට් එකේ තියෙන. ඒකත් වහන. එසේ නාසයෙන් ගඳ සුවඳ බලන එකත් ඒක නම් පෙන්නිලා නෙවෙයි නමුත් ඒකෙත් අපි යනවා සාමාන්‍ය ගඳ සුවඳ නැත්නම්ට. මුඛයෙන් කතා කරන එකත් නැතර කරනවා. ඒකෝට වෙන්නේ ආයතන 6න් හතරක්ම ඩ්‍රක්ලි වහලා දාන. වහලා දැමට මේ එක්කෙනෙක් කැමැත්තෙන් නෙවෙයි වහන්නේ මේවා. ඒ ආයතන කැමැති නෑ වහනවට. දැන් මොකද වෙන්නේ? දැන් ආනාපානෙ හිත දැම්මයි කියන්නේ. දාගෙන ඉනකොට ඉතින් ආනාපානෙ හිත ගොරෝසුවට තියෙන තාක්කල් ඒකේ ගොරෝසුකම නිසා හිත අරකේ අතක ගිය අතක ගිනෝක පොඩ්ඩක් තුනි වෙච්ච ගමන් අර ගොල්ල පටන් අර ගන්නවා අපිට කරන්න දෙන්නෙත් නෑ උඹ කරන්නෙත් නෑ කියලා එයා හිතේ තියෙනවා එළියට දාන්න ගන්න. ඒ කියන්නේ අපේ හිතේ ලයිබ්‍රරි ෂොට්ස් තියෙනවද ඕන තරම්. ඒව දාලා ප්‍රොජෙක්ට් කරලා බලන්න. එතකොට මේ පේන දේ ඇත්තටම සජීවීව පේනා වගේ පේනවා. කනට ඇහෙන්න පටන් අර ගන්නවා ඇත්තටම මේ කර්ණිමිත සූත්‍රේ කවුරු හරි කියනා වගේ ඇහෙන්න පටන් අර ගන්නවා. දිවට රස, නාසයට සුවඳ මේ කයට සමහර වෙලාවට දේවල් ලැබිලා හැප්පෙනා වගේ හුඟව දෙනෙක් අත්දගෙන දේ තමයි කුඹිදුවන්න වගේ තාඩිය දාන්නා වගේ ඇඟ පැකිලෙන්නා වගේ හිරි යන්නා වගේ විවිධාකාර සංඥා එනවා. ඉතින් ඒකට යෝගාචර කරන්නේ මේක ඉතින් නැගිටිනකොට කැලි නැති වෙයිද කියලා බලන්න ඕන නිසා ඇද්ද කැරලා බලන ඔක්කොම අඩුපාඩු තියෙනවා. කියලා අනේ ඔක්කොම තියෙනවා. මේ සේරම වෙන්නේ මොකද්ද? ලොකු හිස්තනක් එනවා. ඒ හිස්තෙන් අපි පුරුදු වෙලා නැහැ. අපි ඉතින් යනකොට අනෙක් ඉඳුරන් මේක নানা ආකාර විදිහට පුරවනවා. ඒ වගේම මනසෙත් මනසෙත් ක්‍රියාකාරකම් නතර වෙනකොට අර පහුගේ සයිකොලොජිකල් වුන්ඩ්ස් තියෙනවනේ. අපේ යටි පහුවෙච්ච දේවල්. ඒවට නිසින්ින්ද එන්නේ ඉඩ එනවා. එතකොට ළඟම තියෙන වුන්ඩ් එක අපි සප්‍රෙස් කරලා තිබුණ දේවල් තියෙනවා ඔය එනවා. ඉතින් එනකොට අපිට හිතෙනවා යකෝ මේකේ සිද්ධිය මේ වෙලාවට කිසිම සම්බන්ධයක් නැහැ මේ මොකද්ද මේ භාවනා කරනකොට මෙව්වා ඉන්නේ කියලා. නමුත් ඒ විදිහට හැම කෙනෙක්ම ඉන්නේ Taman අවස්ථාවක් ගන්නකම්. නිසා භාවනා කරන ගිහිලා ඒ අරමුණ සංසිඳනකොට සංසිඳනකොට මේක ඇක්චුලි මා විවිධාකාර රෙසිප්‍රොකල් වැඩ වගේක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය නිසයි අපි නිතරම ලයිට් දාගෙන ඉන්නේ. අඳුරට ගිය ගමන් ඔය දෙල්ලම පටන් ගන්නවා. ඉතින් නිකමට හිතන්න දැන් තව දවස් 7කින් මරණයි කියන මිනිහ අඳුරු කාමරයකට දැම්මට පස්සේ මරන්න දෙයක් ඉතුරු වෙයිද කියලා. දවස් 7 ඇති. මේ මිනිස්සයා ගෙනියනවා කියන්නේ මේ බිම දාපු වැලි කොටයක් අදගෙන යනවා වගේලු. මොකක්වත් නැහැ. කෑමේ ආසාවක් ඉඳීම මොනවාක්වත් නැහැ. දෙවේලේ පේන්නේ තව දවසකින් මරනවා. ඊට ඉස්සෙල්ලා උඹ මැරුවා. ඉතින් අඳුරට කාමරට දැම්මට පස්සේ ආයෙ වෙන මොකක්වත් ඕනේ නැහැ. නමුත් භාවනා කරන කෙනෙක් අඳුර කාමරට දැම්මොත් එහෙම ජොලිය භාවනා කරයි. උඹලා ඕන දෙයක් කරගන්නලා මට දවස් 7ක රිට්‍රීට් එකක් කරතයි කියලා. එමසට ඕනේ කරලා තියෙන අඳුරමයි කවුරුත් නැහැ, ටෙලිෆෝනුත් නැහැ, SMS උත් නැහැ, මොකක්වත් නැහැ. භාවනා කරතයි. ඉතින් ඒක පුරුදු කරන්නේ පුරුදු කරන්නේ අන්නේ වගේ එන ආගන්තුකයන් හොඳට ත්‍රිසන් කරනවා. එනවමයි. ඉතින් ඒ නිසා කියන හොඳ සීලක හිටින්න. එහෙම නැති වුණොත් එහෙම අපි මෙන්ටල් ඉම්බැලන්ස් එකක් තිබුණා නම් අර එන රූප ඔක්කොම මේ දෙයියෝ කිව්වා, භූතයෝ ආවා, අයියෝ මේ භාවනා ලෝකේ තියෙන කතා ඇහුවොත් ඊට පස්සේ මම හොඳටම ඇහුණා ඉතින් කවුද ඉතින් අම්මා තාත්තා කිව්වා වගේ කියනවා. නෑ නෙවෙයි ඇත්ත තමයි. දැනෙනවා. ගඳ දැනෙනවා සමහරුන්ට මේ මිනිගුණු ගඳ දැනෙනවා, පන්සුඳ දැනෙනවා. මේ මේ මේ තේරම අර යම් කිසි ඊටපාඩුවක් හම්බෙච්චාම වැකියුමක් ආපු ගමන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් සකින පටන් ගන්නකොටම තමයි සීලෙක පිළිදලා සීලෙ මෙන්න ජස්ඨාන කරලා අනේ මේ මගේ ජීවිතයයි කයයි නැති වුණත් මට මේ සමාධිය පීඩ ගන්න ලැබේවා කියලා ඒ සැහැණ කැපවීමක යනකොට යනකොට තමයි මට පුරුදු වෙන්න පටන් අරගන්නේ. මේ මේ ටික ටික ටික ටික පුරුදු කරන්න පටන් අරගන්නේ. එතකොට තමයි මේ බුද්ධලයට මේ දේවල් ආවපලියට ප්‍රතික්‍රියා නොකර ඉඳින්නේ තමයි අපි මේවායි බේරෙන්නේ. ප්‍රතික්‍රියා කරන්න කිය ගමන් අමාරුයි. මේ මහත්යගේ ප්‍රශ්නේ උඩට ටිකක් වෙනස්. මහත්ය කියන්නේ මේ භාවනාවක සමාධියකට හිතියෝ දාගෙන ඉන්නකොට අපිට මේ මොනාර දෙයක් අපව මොකද කරන්න කියලා. ඒ එන දේ දිහා බලන්න. ඒ බලන් තීන්දුව කරන්නේ Taman ගත්ත අරමුණද ප්‍රකට නැත්නම් මේ ආපු ආගන්තුකයද ප්‍රකට. හැබැයි ඒක නෙවෙයි සමත ටෙක්නික් එක. සමත ටෙක්නික් කියන්නේ සප්‍රෙස් කරන. එහෙනම් ආගන්තුකය සප්‍රෙස් කරලා මූල කර්මත්තාට නැවතන තීත යොදන එක. විපස්සනා විදි කියනවා එයා එන්නේ Taman ගත්ත අරමුණට අරමුණ සියුම් වෙච්ච නිසා ආවක මොකක්ද ප්‍රකට වෙලා නම් එයා ප්‍රකට කරලා බලන්න. එයා මුල් තැන දීලා බලන්න. හැබැයි අර අර විදියටම choicelessly non reaction කිසිම ප්‍රතික්‍රියාවක් නොවේ මේ වේදනාවක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න ආදි මේ වෙලාවේ සද්ද ලොකුයි නම් සද්ද දිහා බලන්න. කියන්නේ සද්ද විපස්සනාවට නම් වෙනවා. වේදනාව විපස්සනා නම් නමුත් පාත්‍ය ප්‍රශ්නේ අහුවෙම සමත භාවනා කරනකොට කියන. ඒ නිසා අපිට කියන්න පුළුවන් සමාධිය වෙනස කටයුතු කරනකොට කිව්වනම් සමත භාවනා සමත සමාධි විපස්සනා සමාධි දෙකටම ඊට තියෙනවා. මොකද දෙකේදීම ඕක වෙනවා. ඒ කියන්නේ පරිම ධානය ලැබෙනවා කියන්නේ. ඒක ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකයි. මහත්ය කාපු නැති රස පළතුරක් ගැන මම කතා කරනකොට ඔක වචනෙන් මම කොහොමද කියලා දෙන්නේ මේ රසය? මොන කැලක් ගෙනත් තිබ්බනම් දිව දික් කරන්න කියලා තියෙත හැකියි. ඔක තමයි කියන්නේ බාහන කරන්නේ. වටිනා ප්‍රශ්නයක්. නමුත් ඒ වුණාට එහෙම දෙන්න බෑ. ඒ කියන්නේ අපි වචනෙන් කියනවා නම් තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ ඉන්ද්‍රියන්ගෙන් මිදිලා අනින්ද්‍රිය ප්‍රතිපද தත්වයට යනවා. ඉතින් දන්නේ අපි මුළු සදාකාලික ලෝකේ ඉන්ද්‍රිය ප්‍රතිපද පැත්තේ විතරනම් අපි කොහොමද කියන්නේ මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය තියෙනවා ඒක සාධාරණ එක වෙන්න පුළුවන් කියලා කියන එක ඔප්පු කරලා පෙන්නන්න බෑ. බෙදා ගන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට පුළුවන්. අපේ මේ විඥානයේ වැඩ කරන්නෙම මොකක් හරි ඉඳුරකට හේතු වෙලා. ඇහැට කනට නාසයට දිවට හේතු වෙලා. ඉන්තරෝ තත්ත්වයක් අපි දන්නේම නැහැ. අපි ඇත්තටම කරන්නේ තව තවාරකට උඩ ගෙඩිදෙන එකයි පෝර දාන එකයි. ඉතින් භාවනා කරනකොට නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් අඩු ගන්න දීපු ආනාපානෙමුත් ගැළවිලා. මිනිහා නිකන් මේ පාවෙන තැනකටපත් වෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති තැනකටපත් වෙනවා. එතකොට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හය අනිවාර්යයිනේ. අන්නේ වගේ විමුක්ත වූ විමුක්ත වූ විඥානයකට ඉඩ තියෙනවා. ආරම්මන වලින් తాවකාලිකව වෙන් වෙච්ච තත්වයකට යන්න පුළුවන්. අන්නේ ඒක තිරිසනෙකුට බැරුව මනුස්සයාට යන්න පුළුවන් ප්‍රධාන වටින තැන. එහෙම නැත්නම් අපේ හිත සාමාන්‍ය තිරිසන් හිතක තියෙනවා වගේ හැම වෙලාවෙම රූපයක් සත්‍යයක් ගන්ධයක් එක මේ ආමිෂයක් එක්ක හැපි හැපි ඉන්නේ. ඉතින් ආමිෂ උඟක් තියෙන කෙනා සැපය පොසත් කියනවා. ආමිෂ අඩු එක්ක කෙනා දුප්පත් කියනවා. නමුත් නිර්ආමිෂ පැත්තෙන් බලනකොට දෙගොල්ලම දුප්පත්. දෙගොල්ලම අසරණ වෙලා තියෙන දෙගොල්ලම මේ දන්නේ විඥානයේ වරෝසු පැත්ත විතරයි. ඒකේ සියුම් පැත්ත දන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය කියන විදිහක් තමයි රූප ලෝකේ ඉක්මවලා, يعني අරමුණු ඉක්මවලා අරූප ලෝකෙට හිටියා. නැ කාම ලෝකෙ ඉක්මවලා රූප ලෝකෙට හිටියා. ඒකදී ඔය පාවොක්සයිඩෝ මතක් කරලා කියනවා අවිඥානික ප්‍රතිකූලයයි අවිඥානික ප්‍රතිකූලයයි කියලා දෙකට කැඩුවොත් يعني මම ජීවත් වෙනවා මගේ දෙස්තිස් කුණ පෙදිහා බලනවා. එතකොට මට පළවෙනි ධ්‍යානෙ විතරයි යන්න පුළුවන් කියන්නේ. නමුත් සවි අවිඥානික ප්‍රතිකූලයක් දිහා බලනවා කියලා හිතමු. බලුකුණක් දිහා හෝ අසුචි පිටක් දිහා හෝ බාහිර බාහිර දෙයක් පණ නැති එකක්. එතකොට නම් ඒ පළවෙනි ධ්‍යානයේදී හම්බ වෙන අර ප්‍රීතිය පහළ නොවන දුර්ලභම නැති කරන විතක් ਵਿਚාර බලලා ප්‍රීති සුඛවතියමුත් යන්න පුළුවන් කියලා. නමුත් ඒක අටුවා ටීකාවේදී හුඟක් වාද කරනවකට. මේ සාමාන්‍ය පොදුවේ කියලා කියන්නේ අසුභමන සිකාරයෙන් පළවෙනි ධ්‍යානෙ විතරයි යන්න පුළුවන්. එතනද ප්‍රශ්නේ ඒක. කුමාරණ වෙන මොකද වචනේ පොඩි දැන් පාර පස් දෙනා නම් කරන්නකෝ ස්කන්ධ මාර මච්චු මාර වෘත්‍ය මාර කෙලෙස් මාර. මේ පහක් දෙන මම අඳුරන්නෙත් නැහැ පස් දෙනා. මම අතාරලා දාලා තියෙන සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ මෘත්‍ය මාර, මච්චු මාර කියන එක. මච්චුමාර. මච්චුමාර කියලා කියන්නේ මරණය කිරීමේ කටයුත්ත කරන කෙනා. ඒ කියන්නේ මේ කෙලෙස් මාර කියලා කියලා කියන්නේ නීවරණ ආදී කෙලෙස් ධර්ම. ඒකට උගේ අමාරු තැන තියෙන්නේ මේ දේවපුත්ත මාර කියන තැන. හරි අමාරු තැනකට වැටෙනවා. මොකද ඔයගොල්ලෝ පින් කරලා දිවි ලෝකේ යන්න හිතනවනේ. දේවපුත්ත මාරයා ඉන්නේ දිවි ලෝකේ අන්තිමයි බ්‍රහ්ම ලෝකයට පල්ලෙහා. වසවත්ති දිව්‍ය රාජ්‍යය. බැරි වෙලා ගිහලා ඔතෙන්ද ගියොත් එමේ පින් කරලා යන්න වෙන්නේ මහරගඩොක්කට තමයි. චාතු මහරජගේ ඡාවදීන්සේ යාමේ තුසිතය නිම්මිත පරිනිම්මිත නෑ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය ලොක්කා වසවර්ති මාර්යා. යාට ඕනම කෙනෙක් කරන නිර්මාණයක් තමයි වශීර වශීර ගන්න පුළුවන් කුවේර කියලා කියනවා ලෝකේ වැදගත්ම පොහොසතයි කියලා. හොඳට පින් කරපුවාම යන්න විදිහට මිනිහාගේ රාජධානියට. නිසා පොඩ්ඩක් ඊට කලින් අතර වෙන්න බලන්න. හුඟක් පිහ කරන්න යන්න නරකයි. එහෙනම් කට්ටේ පන්නලා දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකෙට යන්න. හරි නපුරු තැනක ඉන්න මිනිහා. ડિප්‍රෙෂන් එනවමයි කියලා ප්‍රකාශයක් මම කරන්න යන්නේ නැහැ. එහෙම එකක් නැහැ. නමුත් අපි මේ මහත්ය කරපු ප්‍රශ්නේදී දෙක පිළිගන්න. පිළිගන්න මතක. මේ ડિප්‍රෙෂන් එක ආපුවම භාවනා කරන පැත්තෙන් යන්නේ. self එක තියාන කියලා මේකට හීල් කරන්න යනවද self එක නැතුවද කියන ප්‍රශ්නේ. භාවනා කරන අනිවාර්යෙන් ડિප්‍රෙෂන් එනවයි කියලා එකක් නැහැ. මෙන්න මෙව්ව එනවා. boredom monotonous baselessness, fear මේ වගේ જાතියක් එනවා. ඒකට නම් අර උත්තරේ හරි ඔක්කොම එන්නේ ද්වේෂයෙන්. ඔක්කොම ද්වේෂයේ විශ්මුණු තමයි. නමුත් ඒක නතර කරන්න නැත්නම් ඒකට කල්ැතුව ඉමුනිටි එකක් දෙන්න තමයි සීලෙක පිටලා යවන්නේ. සීලෙක පිටලා ගියා නම් ඒ වගේ දෙයක් එනකොටම එක්ක තමයි සීලය සිහිපත් කරන්න පුළුවන් නැත්නම් ඒ එන බෝඩම් එකට බේස්ලස්නස් එකට නැත්නම් ඒ තියෙන මොනොටොනි එකට කෙලින්ම නම කියලා කතා කරන්න පුළුවන්. එතකොට එයාට එයාට ෆේස් කරගන්න බැරි වෙනවා. අපි දිව්වොත් තමයි එලෙවලුව කන්නේ. මම නම කියලා කතා කරුවොත් ඒකටවත් ඉන්න බෑ. ඒ කියන්නේ සමත ටෙක්නික් එකට ගන්න සීලේ විපස්සනා ටෙක්නික් එකට ගන්න කෙලින්ම ෆේස් කරන එක. නම කියලා කතා කරන එක. ඒකදී කියනවා මේ භාවනා ක්‍රම හතරක් ගැන කතා කරනකොට සමත පූර්වංගම විපස්සනාව විපස්සනා පූර්වංගම සමතේ යුගනද්ද භාවනාව ඊට පස්සේ එකක් තියෙනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා එකක්. හතරවෙනි භාවනා ක්‍රමය ඒකෙදි තියෙන්නේ මේ භාවනා කරනකොට ධර්ම නිසා ඇති වෙන උද්දච්චකමක් පහළ වෙනවා. හිත ඇවිසෙන ගතියකට එනවා. මොකද මේ නිට්ටය නිට්ටය ඥාන හිරපු දේ අනිත්‍ය බව පේනවා. සුඛයි සුඛයි සුඛයි කියපු දේ දුක බව පේනවා. සුභයි සුභයි සුභයි කියපු දේ අසුභේ පේනවා. ආත්මය ආත්මය කියපු එකේ අනාත්ම බව පේනකොට මේ මේ පුටුවේ වාඩි වෙලා ඉඳගෙන හිටියද මේක සම්පූර්ණ ගුල්ල ගහප එකක් බව පේනවා දැන් කඩාන වැටේ කියලා හිතනවා. මේ ඔක්කොම නිකන් පුටුවක් තියෙන මෙතන කියලා. අන්න එතනදී ඇති වෙන උද්දච්චය. එතකොට භාවන විදර්ශනා උපක්ලේශ පිළිබඳ දන්නේ නැත්නම් වැටෙනවා. එතකොට තමයි උපක්ලේශ වැඩ කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන මේ සුද්ධ වශයෙන් සම්දිස්ථානයක් පෙන්වන්නේ. ඒකට තියෙන එකම ක්‍රමය තමයි මේ මතු වෙලා ඉදිරියට මතු වෙන ඒකාකාරීකම, නීරස ගතිය, අසරණ ගතිය, බය ඒ වශයෙන්ම මෙනෙහි කරන්න කියන. ඒකට මේ මම දැක ඔය ප්ලේන් එක යනකොට ඒකේ කියලා තිනවා මේ අපි ටේක් ඔෆ් කරන කොටයි ලෑන්ඩින් කරන කොටයි ප්‍රෙෂර් ඩිෆරන්ස් එක එනකොට උගුරකට උගුරේ අර නහය මම කියන්නේ ඒකට හිස්ටි කියන මේ ටියුබ් එක අප්සෙට් වෙනවනේ අප්සෙට් ගියාට පස්සේ කන ඇහෙන්නේ නැතු කියලා තක්කමුක් වෙනවනේ ඉතින් ඒ වෙලාවට කියනවා කියලා කිලින්දේ කියලා එහෙම නැත්නම් ඈනුම් අරින්දේ කියලා බබෙකුණ සූපුවක් කටේ තියන්නේ කියලා ඒකට ලෑස්ති වෙලා යනවනම් ඒකට ඒක දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතෙන්නේ මේ ඒ වගේම ඔය හයි ප්‍රෙෂර් අප්සෙට් කිය කෙනෙකුට හරි අර මේ වුණොත් එහෙම 탁ු මුක් කියලා වමනේ ගිහිල්ලා දාඩිය දාලා අවුල් කරනවා. ඒක දන්නවනම් ඒ හවුස්ටස් කෙනෙකුට කිව්වොත් එයා මොකක් හරි උපක්‍රමයක් කරනවා. ඒ වගේ තමයි මේ ටේක් ඔෆ් කරනකොට ලෑන්ඩින් උඩ ඒක කොච්චර ගිය කෙනාටත් එනවා. ඒ නිසා අපි දැන් අද ડિප්‍රෙෂන් එකක් ડિප්‍රෙෂන් නෙමෙයි. ඔය මොනොටොනි එකක් හරි මොකක් හරි අද අපි ඒක ජයගත්තා කියම හෙටත් එනවා. හැබැයි හෙට එනකොට දන්නවා මේකට මේ උපකරණ මේකට මේ උපකරණ කියලා දැනගත්තට පස්සේ ඒක ඊට පස්සේ nothing special කියන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඉස්සලා ඉස්සලා එනකොට සෑහෙන සැකයක් ඇති වෙනවා. මේ ගුරුවරයා මට ලණුවක් දීලා දන්නෙත් නැහැ. මොකක් හරි මේ මොනවා වෙනවද දන්නෙත් නැහැ. බැරි භාවනා කරන්න කියලා පිටුව දාගත්තොත් තමයි හරි වැඩේ කියලා. ඉතින් පපු යත ගා ගන්නවා කේන්දර බලනවා නානා ප්‍රදේවල් යනවා. සමහරු ගුරුවරුන්ටත් දාඩි දානවා. මම දැකලා තියෙනවා භාවනා දෙන කමටහන් උගදෙනේ කොහෙම නිකන් ලේහියටයි පහසුටයි කමටහන් දෙන්න යනවනේ. ආ එක්කෙනෙකුට දෙනකොට උනාට පස්සේ ගුරුවරයෙක්ට කේන්දර බලන්න ඇයි මොන කරන්නද දැන් මේ මනුස්සයා ජීවිතේ පයි කියලා විල මේ භාවනා කරනවා භාවනා කරන්න ආවට පස්සේ මේ මනුස්සයාට මේ ප්‍රශ්න. නමුත් ඒක ඒක ඒ කියන්නේ ඒක සිම්ප්ටම් එකක් ඒ පාරේ යනකොට තියෙන රෝග ලක්ෂණයක්. හැබැයි ඒකට ඒකට ඒකට ඒකට ඒකට ඇන්ටිඩෝට්ස් එනවා. මේම මෙහෙමයි ඒකට කියන්නේ ලස්සනට යම් තාක් ද්වේෂපදනම තියෙන තාක්කල් නිබ්බිදා මේ මේ එපා වීම වෙනවා. මේක මේ ඥානයක් මේක මේ වෙලාවට පැමිණිය යුත්තක් කියලා ඥානයක් බවට පත්වෙච්ච ගමන් ඒක නිබ්බිදා ඥානයක් බවට පත් වෙනවා. මේක මෙතෙන්දී එනවා. උඹට මතුවෙන්නේ මේ සින්බටනකින් මෙයාට මතුවෙන්නේ මේකෙම වෙන්න පුළුවන් අරකෙම වෙන්න මේක අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා ඒක දැනගත්ත ගමන් ඒක නිබ්බිදා ඥානයක් බවට පත් වෙලා එයා පිම්මක් පනිනවා. මෙතෙන්දී වැටුනොත් කලකිරීමකටපත් වෙනවා. කලකිරීමකටපත් වෙනවා කියලා කියන්නේ මේ විශේෂයෙන්ම කියනවා ගුරුවරයා පිළිබඳවත් ක්‍රමයේ පිළිබඳවත් භාවනා මධ්‍යස්ථානය පිළිබඳවත් එපා වීමක් එනවා. ඒකට කියන්නෙත් නෑ දැන්. ගුරුවරට කියලා කියන්නත් බෑනේ. හැබැයි දක්ෂ ගුරුවරු තේරුම් ගන්නවා මෙන්න මේ වෙලාවේදී මෙයාට මේ මේ සිම්ප්ටම්ස් එන්න පුළුවන් කියලා. හරියට සෙන්සිටිව් ප්‍රෙඩික් කරන්න ඕනේ. එහෙම නොවෙනවා නම් දැන් තනි තනිම ගුරුවරු නැතුව භාවනා කරන කට්ටිය දැනගන්න ඕනේ මෙන්න මේ තනක් තියෙනවා. ඒ හරිය යනකොට මේ ලොස්ට් වැලි එක වගේ ඉඳපු ගමන් ඩක් ගාලා ප්ලේන් එක පිටින් නැති වෙනවා. අන්න ඒ වගේ තැනක් එනවා. අන්න එතෙන් එනකොට ග්‍රැජුවලි විශේෂයෙන්ම උද්දම වැඩේ තමයි අපි ලොකු සංසින්න කාලේ කියන්නේ ඔබ සීලේ අදිස්ථාන කරලාම වාඩි වෙනවා කියලා. හැමදාම වාඩි වෙනකොට මගේ මේ මං මේ සීලේ රකින්නේ රටට කියන්නවක්වත් ලාභ ලබන්නවක්වත් මොනකටවත් නෙවෙයි මේ නෛර්යානික සීසත් ධර්මයේ වෙනුවෙන් මේ ශරීරේ මම පූජා කරනවා බුදුහාමුදුරන්ට. මම මේ ජීවිතේ පූජා කරනවා. ඒකෝ දැන් මේවා එනකොට කියනවා ඒක එන පළවෙනි එකට කතා කරලා ඔබට තම්බන කන්න ඕනේ තම්බන කාවා. බැදගෙන කන්න ඕන බැදගෙන කවක පුදලා තියෙන. මොන දෙයක් කරගන්නේ කියලා යන්න. ඒක තමයි ඇත්තටම ඒක තමයි මේ යුනැනිමස් කිසියම් වාදකින්තරෝ විපස්සනා ටෙක්නික කොච්චරයි. මෙන්න ඕනම දෙයකට ප්‍රතික්‍රියා කරන්න බෑ නම කියලා කතා කරන්න. එච්චර වෙන මොකක්වත් ඕන නැහැ. ඒක දන්නවනම් ඒ ඒ ඒ ඒ කියන ටූල් එක කඩන්න මොකක්වත් නැහැ මුළු භාවනා ජීවිතේදී. හැබැයි ඒකට බය වුණොත් හෝ මේක වුණා හොඳයි කියලා ගිය ගමන් අහුවෙන. අපි ඒකට ප්‍රතික්‍රියා කරපු ගමන් හා මට විතරයි මේක ආවේ කියලා සන්තෝෂ වුණොත් හෝ මේව නැත්තම් බයක් ආවොත් ඒකට chance එකක් යනවා. නම කියලා කෙලින් කතා කරන්න පුළුවන් නම් තමයි chance එක. ඒක සම්පූර්ණ impromptu. යාගේ luck by chance තමයි. උංගාවක් වැඩ කරපෙක් ඉතින් ඒක නිකන් විනෝදාංශයක් කරගන්න පුළුවන් නම් වරෙන් එන එන වෙලාවෙදි මට තියෙන්නේ මේ මූණ දෙන එකයි. මූණ දුන්නොත් එච්චරයි. ඒව එන්නේ අපි පිටිපස්සට පැනලා පනින්නයි. අපි කරන්න තියෙන්නේ එන එන පැත්තට වේදිකාවක නඩල නටන නළුවෙකුට සර්ච් ලයිට් එක ඇල්ලුවොත් යන යන තැනට වගේ එහෙම නැත්නම් හොරෙක් තනක හොරකමක් කරනවා නම් චිපතා CID කාර්යයක් දාලා මිනිහා ස්පොට් කරා නම් මේ මනුස්සයා වෙන්නේ නැති කියලා සැක කරා නම් ඊට පස්සේ හරි ලේසි අල්ලන්න වෙන්නේ නැතත් හොරා දැනගත්තොත් මම ස්පොට් වුණා කියලා ඉන්නේ නැහැ. ඒක ඉතින් ඌ දන්නවා ඊට පස්සේ හිටියොත් ඉතින් කේන්දරේ බලලා වැඩක් නැහැ. එතනින් යනවා. ඒ වගේ තමයි ඕනම ක්ලේශයක්. ඒක මේ යුනිවර්සල් මේව එකක් කිසිම ක්ලේශයකට මේ සත්‍යයට මුණ දෙන්න බෑ. ක්ලේශේ එන්නෙම හංගන්න ගියොත් තමයි. ඕනෙම ක්ලේශයක් පය වෙන දැන රාගෙම වෙන්න පුළුවන්, ද්වේෂෙ වෙන්න පුළුවන්. ආවට පස්සේ මේ මය ළඟ දැනලා තියෙන්නේ මම දැන් රාගයෙන් රක්ත වෙලා ඉන්නේ. නමුත් මේ තියෙන රාගය කියලා දැනගත්තොත් අනිත් එක මම ඒකෙදි වරහන් ඇතුළේ හරි කියන්න ඕනේ. කොච්චර රාග රක්ත වුණත් මම රාගෙන් ඉන්නවා කියන එක මකාරන්න තරම් රාගය කවදාකවත් ඒවා යන්නේ නැහැ. ඕනෙම රාගයක ඉන්නකොට අපිට දැනගන්න පුළුවන් දැන් මේක තමයි රාගය කියන්නේ. අපිට හිතපු නහුතෙටම නැගලයි කියලා. ඒත් සතිය පවත්වන්න බැරි තරම් නැගිල්ලක් නැගින්නේ නැහැ. සතියේ කොනක් තියෙනවා. ඉතින් අපිට අන්තිම මෝඩ වෙලා මේ බණ තේරෙන්නේ අපිට නිදි මතයි අර මේ කිව්වත් අඩු ගන්න මට මේක තේරෙන්නේ නැති බව තේරෙනවා. අඩු ගන්න මට දැන් නිදි මත තියෙන කියලා ඉති බුදුහාම කියන ඔතන තමයි escape එක. රාගය ආවනම් රාගේ තියෙන බව දැනගන්න රාගේ නැති කරන්න නෙවෙයි. එතන තමයි පටලවගන්නේ. රාගේ තියෙන බව දන්න, ද්වේෂේ තියෙන බව දන්න, මෝහේ තියෙන බව, සද්ධාව ආවන ඒකත් උඩ උඩ උඩ තියාගන්න බෑ. මේක තමයි සද්ධාව කියන්නේ කියලා දැනගන්න. මේ තමයි මේ වීරිය කියන්නේ කියලා දැනගත්තට පස්සේ ඒව ඒ ඒ තැන් වල නතර වෙනම මිසක එන්නේ නැහැ අපිට ටර්ම් ඉන්ටර්ප්‍රිට් කරන්න. අපිව මාස්ටර් කරන්න දෙන්නේ නැහැ. නමුත් තුඟාක් වෙලාට අපි සද්ධාව වෙනකොට සතුට වෙන එකක්, ද්වේෂය වෙනකොට කනගාටු වෙන එකක් එතන තමයි ගැටේ තියෙන්නේ. ඉතිගේ කියන අපරාධයක් නෙවෙයි. ඒක දඬුවමක් දිය යුත්තක් නෙවෙයි. ඒකට ධර්ම සාකච්ඡාවෙන් කියලා දෙන්න ඕනේ. මේක එනවා, හෙටත් එනවා. කමක් නැහැ. දවසක ලැහැත්තිලා හිටපන්. ඒක දවසක දැනගත්තොත්. ද්වේෂයෙන් දැනගත්තත්, රාගයෙන් දැනගත්තත්, ශ්‍රද්ධාවෙන් දැනගත්තත් මේ ටෙක්නික ඕනම දෙයකට පාවිච්චි කරතයි. කොතනින් හරි දැක්ක මිනිහා නොදැක්ක මිනිහාට වැඩිය one step ahead. ඉතී කරගෙන කරගෙන යන එකයි ඒක. ඊට පස්සේ ඇත්තටම මේ ව්‍යසන කැමැති වෙන ගතියක් එනවා. උන් මේ කෙලෙවිච්චාවයි. ඕන දෙයක් වෙච්චාවයි මොකද මම කරන්නේ මම යා දැන් මොක මොනව කරයිද කියලා බලන්න නිකන් මම යා ටෙස්ට් කරන්න වගේ එතකොට ඇත්තටම ටෙස්ට් වෙන්නේ අභාග්‍යයකදී ව්‍යසනයකදී මිස්සප් එකදී තමයි ඇත්තටම අපි කවුද කියලා අපිට තේරෙන්නේ මේ ශ්‍රද්ධාවෙන් හරියටම ඇඬවලදී ටෙස්ට් සතිය ඉච්චර ටෙස්ට් වෙන්නේ හරියනවලදී මේක පිං දහම් කරනකොට සතිය එන්නේ පවක් කරනකොට වැරදෙනකොට එතෙන්දි පුදුම විදියට ටෙස්ට් වෙනවා ඒ නිසා හැම වෙලාවෙම ඒක නිකන් පුදුම ආරක්ෂකෙක් බව. ඒකට මේකට එනකන් අපි මේක අභ්‍යසනයක්, ආසනාවක්, කර්මයක් කියලා හිතෙන්නේ. එතෙන්දි සතිය ඇවිල්ලා නැගිට්ටනම් අප්පා මේක ආපු නිසානේ මම දැනගත්තේ මයි ළඟ මේක තියෙනවයි කියලා සම්පූර්ණ සිත් අනිත් පැත්ත හැරෙනවා. ඒ නිසා මේ මිනිස්සයා මේ මේ ඕනම දේ රීසයිකල් කරන්න දන්න කෙනෙක් වෙනවා. ඕන කුණු ගොඩක් රීසයිකල් කරලා කොම්පෝස්ට් එකක් ඇසලා විකුණන්න පුළුවන් ඊට පස්සේ. කොම්පෝස්ට් කොම්පෝස්ට් බිස්නස් එක තමයි එතන තියෙන්නේ. අන්න ඒක තමයි නැති කරගන්නේ. ඒක පවක් නෙවෙයි. රාගේ රාගේ වශයෙන් දැන ගැනීම පවක් නෙවෙයි. එවනම් ධම්මානුපස්සනාව කියන්නේ පවක්. ධම්මානුපස්සනාව කියන්නේ නීවරණ නීවරණ වශයෙන් දැනගත්තාම. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝච් පජානාති. টপ ක්ලාස් භාවනාවක් කතා කරන්නේ. මාතුල හිතේ සන්තං වා අජත්තං කාමච්ඡන්දා මගේ හිතේ අභ්‍යන්තරගතව කාමච්ඡන්දයක් තියෙනවා. එතකොට සම්තිමේ අජත්තං කාමච්ඡන්දෝදි බජානාති. මාතුල දැනට කාමච්ඡන්දයක් තියෙන්නේයි දැනගනි කියන්නේ කායනුපසන වේදනානුපසන නෙවෙයි ධම්මානුපසන කොටස. කියන්නේ ගාක් ඇඩ්වාන්ස් කෙනෙකුට තමයි ඒක දැකලා මම මේ හොඳ ඇඩ්වාන්ස් තැනක ඉන්නේ කියලා හිතන්න ඕනම කෙනෙක් හිතන්නේ ඔය කියව ප්‍රකාශය ඇත්තටම ගොඩ දිනක අවදීන එකක් පව් ගැන දැන ගැනීම පාපයක් කියලා හිතනවා. නරක දෙයක් හිතේ තියෙන වෙලාව ඒක දැන ගැනීමම පාපයක් කියන එක කවුරු අපේ හිතට දාපු එකක්ද කියන එක අල්ලන්න පුළුවන් නම් මට ඕකව හැම කෙනෙක්ම සුචරිතය ගන්න ඕන උතන. සුචරිතේ වර්ධින තැන උතනයි. නමුත් ඒ හැම කොච්චර කෙරුවක්වත් ඒක අපේ තුල මේ මෙච්චර කතා කරත් මම හොඳට අත්දකිනවා මාය තුල ඒක ක්‍රියාත්මක වෙන වෙලාවේ ටික වෙලාවකදී මේක ඇතුලේ හිනාවක් යනවා පුදුම විදියට මේ මේකේ තියෙන බොල් ගතිය අපි කොච්චර සුචරිතවාදයක් පෙන්වන්න හදනවද ලෝකයට මම නම් නෑ මම නම් මේකේ කුණු ගොඩ ඒනකොට කවුරු හරි වැරද්දක් කරපු ගමන් ඌ මරන්න ඕන ඌ කපන්න ඕන කියලා ඌට දඬුවම් තීන්දුව කරනවා ඒ කියන්නේ මේ අපේ තියෙන කුණ වහගන්න කරන්නේ අපි කවදා හෝ යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති ඇති දැනීමනේ. ඒකෙදි මේ පාපේ අඳුර ගන්න පුළුවන් නම් ඒ කුසලයේ අඳුර ගන්නට වඩා උගාක්ම ඕගනික්. හරිම වෙනසක් තියෙනවා. ඒක එන්නෙම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්මයි. ආයෙකෝනම් කතා කරන්න දෙයක් නැහැ. ඒක එන්නේ තන්නේ කර ඒ වැඩේට ගිය මිනිහෙක් ඇසුරු කිරීමෙන් මිසක් කිසිම පොතකවත් කිසිම ඉගැන්විල්ලකවත් මේක නැහැ. ඒක ආව දවසට ලොකු වගකීමක් එනවනේ කාටද මං මැරෙන්න ඉස්සලා කාට හරි මේක කියලා දෙනකම් කාට හරි මේක ෂෙයා කරගන්නකම් පුදුමාකාර ආසාවක් ඇති වෙනවා හැබැයි ඒකට සෑහෙන දුරට ආත්ම ප්‍රත්‍යයෙන් වැඩ කරලා වැටිලා තුවාල වෙලා පිබවිච්ච කෙනෙක් වෙන්න ඕන. එයාට ඊට පස්සේ තේරුම් කරලා දෙන්න පුළුවන් අනේ ඔබ මෙතෙක් කල් විදූ සේරමත් හරි මෙන්න මේ විප්ලවේ මේ වෙනස ඇති වුණා නම් ඒ වගේ ඉතින් ආය නිවන් දැකලා මිසක් කවදාවත් නතර වෙන්නේ. ඒක ඊට පස්සේ ගහනවා ගහනවා ගහනවා ගහනවා ඇද්දගෙන යන්නෙම සාමාන්‍ය පොඩි දෙයකට කොම්ප්‍රොමයිස් කරන්නේ. නැන්දනේ මම මේ ස්ට්‍රෙච් කරලා කිව්වට පොයින්ට් එකට ඇද්දස් වෙනවද කියලා. නෑ. අන්නේ සෙප්කස් කිලට තමයි පව කියන වචනේ ගැලපෙන්නේ. ඒක තමයි පව. ඒක තමයි පව කියන්නේ. අඳුනා ගැනීමම පාපේ නැති වෙන්න හේතුව කියලා බුදුහාම. ඒක දකි හැංගුණාට වැඩිය දැක්කොත් පාප ද්වේෂයේ ද්වේෂ බව දැක්කොත් බක්කලා ඉනාවක් යනවා. එතකොටම කණ්ණාඩියෙන් බලන්න. හොඳටම අපිට මූණ අට කරන යකා කරගෙන මොකක් හරි දෙන්න හදන වෙලාවේදී නක උඹට තද වෙලානේ කියලා හිත ඇතුලේ කියලා කණ්ණාඩියෙන් බැලුවොත් මොකක්වත් නැහැ ඉතින් ජෝක්ස් ඕනේ නැහැ ටෙලි නාට්‍ය මොකුත් ඕනේ නැහැ පුදුමාකාර හිනාවක් යනවා ඔන්න උඹේ සීලය, ඔන්න උඹේ බාන මාළුවට පඬිතවයි කතා කරන දැන් බලපන්. කෙනික ඒක පෙන්නනවා එතනම කපලා පෙන්නනවා. රාගය ආපුවාම තමයිලාට පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් දක්වන ස්ත්‍රී අපරිසිං. ඒතකොට ස්වභාවයෙන් මේක කිමිකල් පොඩි එක නැගිටලා එනවනේ ඒකේ. ඒක අපරාධයක් නෙවෙයි. එනකොට ඉතින් අමුක හැංගිලාවක රස විදිනවා. අද මේක තැනකදී කික් කරලා කියන හරිනේ ඔන්න කෑවනේ. ආ එතකොට මොනවාක්වත් නැහැ. ආයේ මේ හරි ලස්සන මේ impromptu ඒ වෙලාවේ එන එක එනකොට ඒ තේනවා මේ මේක මේ මෙච්චර බණ කියලා බුදුහාමුදුර අපිට මේ කෙරුවට බුදුහාමුදුරගේ තනි කර හොයාගත්ත හැටි. ඒ කියන්නේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම පරෝපදේශකින් තොරව මේක මේ රාගේ රාගේ වශයෙන් දැන ගැනීමමයි රාගයට දෙන්නේ උත්තරේ කියලා හොයාගත්ත හැටි හිතනකොට හිතනවා අපි වෙනුවෙන් බුදුහාමරට වෙච්ච අත්තරිතක් වෙන්න ඇති. නැත්නම් ඒක ඉම්ප්‍රොම්ප්ටු ඒක ලක් බයි chance එකක් වෙන්න තියෙන්නේ. ඒක නෙමෙයි අමාරු දේ මේක ගත්සතු මේක කියන්න තරම් ගැම්මක් කාණි බුදුහාමුදුරනේ. විශේෂ කෙටි කෙටිම ගුරුවරයෙක් කිව්වේ නෑ. මේක බය වෙන්න එපා. ඔබ කරලා බලපන් මං කිව්වා. රාගය ආවට පස්සේ රාගෙ මෙනෙහි කරලා බලන්න. ද්වේෂය ආවට ද්වේෂය අද ලංකාවේ ওই මෙනෙහි කිරීමට බනින්න පොත් ලියන කට්ටියක් ඉන්නවා. බුදු අම්මේ අපේ ලොකු සාංශක සමථ විදර්ශනා භාවනා පොතේ ලියලා තියෙනවා. මෙවැනි දෙයක තියෙන මේ වටිනාකම දන්නේ නැතුව නොකර මේවා විවේචනය කරන්නේ නැත්නම්ගේ මොළ ධාතුව සූද්ධ කරන්න මොන බෙහෙතක් දුන්නොත් හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කියනවා රාගය අපම රාගය රාගය කිව්වම කොහොමද යන්නේ? වම තිනුට වම වම කිව්වම කොහොමද භාවනා කරන්නේ? එහෙනම් ආමීගේ කට්ටියත් වෙන නිවයි යන්න eBay. මේ confrontation. Basically. ලොකු වෙනසක් තියෙනවා දැන දැන වැටලා තියෙන මේ තැන. එච්චරයි වෙනස. මේක ඉස්සෙල්ලා අපි වැටලා තියෙනවා අපි ඒක රාගය දන්නෙත් නැහැ, ද්වේෂය දන්නේ මේ සැරේ දන්නවා, මේ සැරේ කියන මඩ කනවා රාත්තල් ගන්න දන්නවා. එච්චරයි. කනකොට කාපන් කිරලා මඩ. එච්චරයි අපි යුනිවර්සිටි එකේ ඉඳලා කියන්නේ කාටවත් සුද්ධ වෙන්න බෑ. හැබැයි කනකොටම දැනගන්නේ මෙච්චර මඩ බඩේ කියලා. එච්චරයි. ඒක දැනගැනීම විතරමයි ඕන කරන්නේ. ඒකට වෙනම ෆිලොසොෆිකල් එකක් තියෙනවා. නමුත් මෙහෙම කිය දැන දැන කරනව නෙවෙයි කෙරෙනවනේ. එනිසා ඒක චේතනාත්මක අපි කරපු දෙයක් නෙවෙයි. රාගේ යම් තාක් මට්ටමට එනකන් අපි අඩුපාඩුකම් ඊට පස්සේ අපි වැටුණා. නමුත් අපි දැනගන්න මේක අනාත්මයි කියන්නේ ඔතනයි. අපිට මේක පාලනය කරගන්න බෑ. මෙතෙන් නිකන් ගියොත් වැටෙනවා. අපි ඉස්සෙල්ලා මේක ගැන දන්නේ නැහැ. ඉස්සෙල්ලා හිතුවේ මේ මනියා මේ මට කරපු නිසා මට රාගය ආවයි කියලා අපි කාට හරි හේතු කරනවා. දැන් දන්නවා යා හේතු වෙන්නේ නැති. නමුත් මේ රාගෙත් දැනකට ගියා මට දැන් කන්ට්‍රෝල් කරන්න බැරිනවා. දැන් අපි දන්නවා ඒක වෙච්ච සිද්ධි. ඇත්ත සිද්ධ කරපු දෙයක් නෙවෙයි. අන්න එතෙන්දී හොඳ වෙනසක් පෙනෙනවා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී අරුවචනන්සේ ඔබ විහිං චේතනාපූර්වක කෙරුවේ නැත්තම් ඔබට පවු නෑ. ඒකෙන් කෙලසීමක් වෙන්නේ නෑ. හේතු ධර්ම ඇති වෙච්ච නිසා වුණා. හැබැයි ඒකෙන් අනුන්ට හානි වෙන්නේ නැහැ කියලා සීමාවක් නෑ වෙනවා. නමුත් අපිට ලොකු සාන්තියක් එනවා එතෙන් ගියාට පස්සේ මටත් කාටත් ඕක වෙනවා. හැබැයි වෙන කෙනෙකුට නොදැන වුණා. එයාට පවු නැහැ. මන්ට මේ දැනගෙන වුණා කියලා පව් වෙනවයි කියන එක බුද්ධහමන හාත්පසින්ම වෙනස් පුදුරජානංශ කියනවා අවිද්‍යාව තමයි පළවෙනිම භයානකම කෙලෙස් නොදැනීම දැන් සිවිල් නීතියේ තියෙනවා දැන් අපි මං වගේ මිනිසෙක් මේ ලංකාවේ ඉඳලා මෙහෙට එනවා ඇවිල්ලි වල බලනකොට මට කිව්වා බැරි වෙලා හරි ඕස්ට්‍රේලියාවට එනකොට මීපෙනි දාලා තියෙන ආහාරයක් අරගෙන ආවනම් අනිවාර්යයෙන්ම රුපියල් ඩොලර් දෙකකට වැඩි දර ගන්නවා. ඉතින් ඒ ඩික්ලෙයාර් කරනකොට ඒ මිනිස්සු අහනවා. මම මේ ලංකාවේ ඉඳලා මම මේ බැනි දන්නේ නැත්තම් මේ නීතිය දන්නේ නැහැ කිව්වට ඒ මනුස්සයාට මට එක්ස්කියුස් කරන්න බෑ. එයා රාජකාරිය කරන්න තිතන. I am very sorry. දෙසිය ගෙවන්න ඕනේ. යෝගී කිසිම තැනක සිවිල් නීතිය නොදැනීම එක්ස්කියුස් එකක් නෙවෙයි. හැබැයි මෙහෙම එකක් වෙනවා. මාත්‍ය ප්‍රශ්න මෙහෙම වර්ණ ගන්න පුළුවන්. දැන දැන මේක කරනකොට අපිට එන සයිකොලොජිකල් කොස්ට් එක වැඩි. අන්න ඒක තමයි බයලජ්ජාව කියන්නේ. ඒ කියන moral fear and moral shame. ඒ කියන්නේ healthy fear එකක් කියලා. කියන්නේ healthy shame එක මෙන්න මේක තමයි අපි ඉදිරියට ගෙනියන Java වෙන්නේ. අපිට වෙන්නට වැඩිය තේරෙනවා කාවට මොකද මට රාත්තල් ගන්න දැන් දන්න. දැනගත්තට පස්සේ අපිට තේරෙනවා ඉතින් මොකද්ද ඉතින් මට තියෙන පිටකොන්ද? මට සුචරිත වෙන්න උනට බෑ. කියලා ඊගාව දවසේ ඕක වෙනකොට මට එදා මට්ටම 199 පැනපු නිසානේ අල්ලගන්න බැරි වුණේ කියලා 98 දී විතර අල්ලන්න පුළුවන්. 97 දී විතර අල්ලන්න පුළුවන් chance එකක් වෙනවා. මොකද මේ දේවල් ඕන තරම් ජීවිතේ නැවත නැවත වෙනවා. ඉතින් මනසයා moral responsible නම් ඒ කියන්නේ සදාචාරාත්මක වගකීමක් තියෙන කෙනෙක් නම් එයා දන්නවා මේ මට්ටම පැනනට පස්සේ මට මේ කාටවත් කරන්න බෑ. පුළුවන් නම් කල්ලාතු බ්‍රේක් කරන්න ඕන කියන හැඟීම ඒක තමයි මේ බයලජ්ජා දෙක කියන එක හරිම තීරණාත්මක තැනකට එනවා. ඉතින් මේ වගේ නම් අපි ඇත්තටම දන්නේ නැහැ මොනවක්වත් අපි යොදලා නැහැ දැන් ටික ටික ටික එනකොට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක්ගේ ඉසගිනි ගත්තාම ඒ ගිනි නිවන්න මොන තරම් ඉක්මන් වෙනවද? නමුත් සතිය ඇති වෙච්ච මනුස්සයා ඉසගිනි නිමේ ඔක්කත් බලන්නේ නැතුව මේ වගේ වැඩවලට හිත යොදනවායි කියලා. ඒ තරම්ම අර්ජ් එකක් එන්න පටන් ගන්නවා. සංවේගයක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා භාවනාවෙන් ඉහළට යන්න යන්න යන්න යන්න පුංචි අකුසල කර්මයකට පව හරීම සංවේදී වෙන්න පටන් ගන්නවා. ඉස්සර වගේ නේ ඉස්සරම තොගේට යන්නේ දැන් සිල්ලර බිස්නස් එකට යන්නේ කිරලා ග්‍රේන්ස් ගන්න කියලා තමයි කතා කරන්නේ. ඒක තමයි අපි තුන් හතර සැරයක් මේ වෙලාවේ සාකච්ඡා කරේ. අපේ තියෙන perception එක කඩලා යන වෙලාව. අපේ තියෙන සංඥාව ගැලෙන වෙලාව. ඉතින් මේකට කියනවා inner space කියලා කියනවා. whole body experience කියලා කියනවා. එහෙම නැත්නම් suspended attention කියලා. විවිධ කට්ටිය විවිධ පැති වලින් සඳහන් කරනවා. ඉතින් මේකේ කියන්නේ මේ සම්මුතිය බිඳලා තාම પરමාර්ථයට ගිහිලා නැහැ. සම්මුතිය වශයෙන් අපි තියෙන මේ ව්‍යාකරණ මේ භාෂා මේ sannivedanaක ඔක්කොමත් මං ඉන්වැලිඩ් තැනට ගිහිලා. එහා පැත්තට ගිහිල්ලත් නැහැ සංක්‍රාන්ති අවස්ථාවක් වගේ. අන්න ඒ වෙලාවේදී තමයි ඔය සීලක වටිනාකම එහෙම නැත්නම් අපි සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති වටිනාකම හොඳට තේරෙන්නේ. ඒ වෙලාවට කියනවා ඒ හිස් තැනට එනවා. ඉස්සලා ඉන්නේ කන්ට්‍රෝල් එකක් අපිට දීලා නෙවෙයි. බක්කාලා අපි අරගෙන යනවා ගසාගෙන යනවා. ඔබ පහු වෙනකොට පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා දැන් යන්න හදන්නේ ඔන්න ඔතෙන්දයි කියලා ලකුණු පේනවා. ඊට පස්සේ බ්ලැන්ක් එක කියලා ආය නැගිටිට පස්සේ නෝන්න ඊ වෙච්ච අදත් තුනයි කියලා. ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ දෙපැත්තේ මේක ලඟ වෙනකොට මේක ඇතුළට හීනකට අවදි වෙනවයි කියලා හිතන්න අපි. ආන්නේ වගේ දෙයක් වෙනවා. awakening into the dream කියලා වගේ මේකට ආවට පස්සේ ඒත් සැකයක් තියෙනවා මේ සතිය තියෙනවද සමාධිය තියෙනවද අරමුණ තියෙනවද මේ මොකද වෙන්නේ කියලා. අන්නේ එහෙම එනවනම් අටුවාව කියලා දෙන ඉතින් යනකම් කරගත්තා නම් උලක් අදින්න නැත්නම් පත් වෙන පහන් දැල්ල වගේ විශ්වාසයෙන් කොල්ලන් නැතු ඉන්නේ කියලා. වැදිතියට පොරදී දාන්න එපා. නිසක දෙයට සැකේ ඇතුල් කරන්න එපා. නිවරණ නැති හිත නිවරණ දාන්න එපා. මේ තමයි අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය උඹට වැටෙන හැටි. ඔබ පුදු කරපන්. ඔබ මේ ෆැමිලියරයිස් කරන්න. හොඳ දියුණු කරන්න කියලා යන්න ඉතින් අපි කැප නොකරන දෙයක් නෑ වෙලාව. ඕනම දෙයක් කැප කරගෙන ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම තේරෙනවා අපිට මේ වස්තු භෝග දූ දරුවෝ දේවල් කැප කරන්න බෑ එතන. කයයි ජීවිතය දෙක විතරයි තියෙන්නේ අපිට. මාරත් එක්ක හේතු කරන්න එතින් කියනවා මේ වගේ ධර්ම ඥානයක් ලැබෙනවනම් කය නැතුණත් කමන්නේ ජීවිතේ නැතුණත් කමන්නේ මම මේ අභියෝගයට යන්න ඕනේ කියලා. ඉතින් මේක සරුවඥාන්සේ යොදන්නේ සත්පුරුෂ කියන වචනයට. ඒ අභියෝගය ගන්න කැමති කෙනා සත්පුරුෂයා. අනිත් එක්කන අසත්පුරුෂයි කාලකන්ණි. කියන්න හොඳ නැහැ. කාලා කන්න. කෙනෙක් තාම අමාරු අවස්ථාවට ඇවිල්ලා හරි පැත්තට දාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු බුද්ධ ආගමන කතා කරොත් මේක ගැන මොනවදෝ ගුණ හර්ප කියන්නේ. මේකේ තියෙනට වීර්යවන්තයෙකුටයි මේක කියන්නේ ප්‍රඥාවන්තයෙකුටයි මේක කියන්නේ කියන එක එයා කියනවා නෑ නෑ ඕනේ කොහොම කෙරුවක්වත් බෑ. මම කරලානේ කියන්නේ ඕගොල්ලෝ දන්නේ නෑනේ කියලා එයාලක සම්පූර්ණ අනිත් පැත්ත දානවා. ඒක නිසා ඒවට කියන්නේ බාගෙට තැම්පිච්ච ආලා කියලා. බාගෙට තැම්පිච්ච ආලා කෑවොත් බඩේ ඇදින්නේ. ඒකට ඔව් ඒකදී කියන්නේ මේ ඒකරපත්ත ජාතකේ ඒකරපත්ත නාගසාගේ කතාව වෙන්න නැති මම හිතන්නේ කතා කරන්නේ. ඉතින්දී මේ සරුවචනන්ද කියන්නේ පවක් නොකර වුණත් හිතෙන් පවක් කෙරුවයි කියලා දුක් විඳින්න පුළුවන්. ඒකට ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. බුදුරජාණන්සේ වගේ කියන්නේත් නැහැ. එයා දන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද දන්නේ නැහැ. ඒ වගේම ස්වයං විවේචනයේ අධිකයි. ඉතින් එතකොට මේ වෙච්ච දේ ඇත්තටම අපේ දවසක් ගත්තොත් අපි ගොඩාක් ඔය ෆ්‍රස්ට්‍රේට් කරන්නේ කරපු වැරදි වලට නෙමෙයි. කෙරුවයි කියලා හිතන වැරදි වලට. භාවනා කරන එක නම් ජොලියේ ඉන්නේ ඒකයි. කවුරු බැන්නත් එයා දන්න මේ දේ මං කෙරුවේ නෑනේ. උඹ ඕන විදියට බැනපන්. එයා පව් කියලා හිතන අර මං පව් කරගන්න. ඒකට තමන් දන්න තමන් මේක කරලා නැත්තම් හරි පුදුමාකාර ඇතුළත පිරිච්ච ගතියක් එනවා. මේ මිනිස්යාගේ නරක පැත්තේ ඉලක්කයයි මීටරක මාරු වෙලා තියෙන්නේ. බනිනවා මොනාරි කියනවා නමුත් මම කරලා නැහැ. නැත්නම් අන ප්‍රශ්නයක් ඇවිල්ලා සාධාරණ චෝදනාවක් ඇවිල්ලා. ඉතින් සාධාරණ විදිහේ Tamanට නම්බුවක් ඇවිල්ලා. ඒකට තේරෙනවා බුරුමේ ඉන්නකොට මට මතකයි ඔය ඥානිද ස්වාමීන්සයි මායි. ඔය කට්ටිය මේ බුරුමේදී ඒට ගියාම ට්‍රිප් එකක් දෙනවා මුළු ලෝකේ රටේ යන්න ඇවිදින ප්ලේන් ට්‍රිප් එකක් දෙනවා ඒ ස්පෙෂල් ගෙස්ලට. මාගේ ඥානිද ස්වාමීන්ස ඔය ඉතින් ඉස්සලා වතාවේ ඒ සාන්ත්‍ර මේතරේ අග්ගමා පඬිතුකම හම්බ වෙලා එයාට ට්‍රිප් එක යනවා. ඊට ඉස්සෙල්ලා සැරේ එයා දන්නේ නැතුව එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා නිකන් සාමාන්‍ය හාමුදුර කෙනෙක් වගේ. නමුත් එයාපෝට් එක බලා ඉන්නවා දැන් ඒ වැදගත් හාමුදුර එනකම්. මෙයා ගෙනියලා ඉවරලා සම්පූර්ණ ටිකට් මොකක්වත් චෙක් කරන තුරු ප්ලේන් එකේ වාඩි කරවලා ෆුල් ට්‍රීට්මන්ට් දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතුවලු මොකක් හරි හමුදා රජයක් තියෙනවා. අමාරු. බලනකොට වෙන හමුදු කෙනෙක් කියලා පැටිලා. ඉතින් එතකොට ඉතින් මොනව කරන්නද කරන්න දැන ඉතින් හරි දැන් ඒක අහුණාට පස්සේ අරගොල්ලන්ට බහපන් කියන්නත් බෑනේ. ඒ වැඩේ යනවා. ඒ වගේ අසාධාරණ විදිහට අපිට ලාභත් වෙනවා පාඩුත් වෙනවා. නමුත් මේකෙදී වෙලා තියෙන්නේ ඒ සාන්දෘෂ්ටික ධර්මය කියලා තියෙන්නේ ඒ කිසියම් දෙයකදී Tamanට අපි මේ මං දෙන හොඳම නිදර්ශනය තමයි ඔය ක්‍රිකට් වල තියෙන තර්ඩ් අම්පයර් වීඩියෝ කැමරා එක. අම්පයස්ලා ඉතින් හියුමන් එරර් එක වුණාට වීඩියෝ කැමරාවකට කවදාකවත් ඒ හියුමන් එරර්ස් නැහැ. අප්සෙට් එකක් ගියා නම් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාන්න ඩෙෆිනිට්. සතිය තියෙන එකනට ඕන වෙලාවක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාතයි. තාර බලලා මේකට ඇත්තටම මම කොමිට් වුණාද නැද්ද කියලා. වෙන කියන සතිය නැති කෙනාට වැඩි ටිකක් කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම ගොඩාක් අපි පශ්චාත්තාප වෙන්නේ මේ අපි හරීම නම්බුවක් තමයි මේ ගොඩාක් මේ කරදර වෙන්න කාරණා තියෙනවා කියන එක අපි හරි ආසාවෙන් කියන එක. මේ වගකීම් බැරිමට ලෙඩ වැඩි කරදර වැඩි කියන එක හරියන අම්බුවට තියාගෙන ඉන්නේ. ඒක මේ විභව තණ්හාව ඒක මැනිෆෙස්ටේෂන් එකක්. කියන්නේ මම බිසි කෙනෙක් කියන හරි කැමැති. මට මේ මීටින් එකට යන්න තව විනාඩි 5යි තියෙන්නේ. හරි ආසාවෙන් මේක කියන්නේ. ඉතින් කවුද මේව දාගත්තේ අබ්බිය? ලියා කියනනම් බලන්න ප්‍රශ්න නැහැ. අපිට එහෙම චක්කමක් නැහැ. ඉතින් ඒවට පස්සේ පේන්න නැතනේ මේ මේ මේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා මේ පුදුමාකාර විදිහට අපි කැපිපෙනීම සඳහා හොඳම විතරක් නෙමෙයි පාවිච්චි නිසා ඇත්තටම අපි ඔළුවේ නිදා ගන්න ගෙනියනකොට ඔළුවට කොට්ටෙට ගෙනියන ඉසේකක් වගේ නැත්තම් මේ ෆ්‍රස්ට්‍රේෂන් නැත්තම් half oil දෙවරි 99ක් විතර ඔක්කොම මයින්ඩ් මේඩ්. ඔක්කොම මේ හිතින් හදාගත්ත දේවල්. ඒක මේ කවදාකවත් පොඩි දරුවෙකුට නැහැ කියනවා. එයාගේ අර මැනිෆෙස්ටේෂන්ස් නැහැ. තිරසනාගත් නැහැ. උඩ මොකක්වත් නැහැ. ඒ වෙලාවේ තියෙන ටික විතරයි. අපි එහෙම නෙමෙයි අපි මේ නම්බුකාරකමක් කියලා වෙන්න තියෙන දේවල් කරන කල්පනා කරනවා වෙච්ච දේවල් කරන කල්පනා කරනවා. ඉතින් ඒක ටික අනික් කටට තමයි මොලේ මට විතරයි තියෙන්නේ කියලා ඒ කල්පනා කිරීම මොලයක් කියලා හිතනවා. සතියේ තියෙන එකනාගේ අන්නේ ටික උංගාවක් එන්න එන්න එන්න අඩු වෙන්න පටන්. එකවර නෙමෙයි. ඒක ඇඟට උනන්දන්නේ අඩු වෙන්න පටන්. නැති පුරුදු කළ යුත්තක්ද කියන එක. ඒ චතුරාර්යක භාවනා අහලා තියෙනනේ බුද්ධානුස් මෙත්තා මරණ අසුබසති ඒ හතර රෝග හතරකට බෙහෙත් හතරක්. බුද්ධානුස්තිය වඩන්නේ හිත හේ බහලා හිතේ මේ පිපිච්ච ගතියක් ප්‍රමෝදයක් නැති වෙනවා අපි බුදු ගුණ මෙනේ කරපුවාම බුදු ගුරුවරයෙක් නැතුව තනිකර වඩාගත්ත මේ උතුමන් වහන්සේගේ ධර්මයේ කරන අපි ඇයි මේ හේබාලා ඉන්නේ කියලා සම්පහන්සන කෘත්‍ය කරනවා මේ වටාත්තෙන් කරන වැඩි. ඒක තමයි සම්භාංශණය කියන්නේ. බුද්ධානුස්සතිය තියෙන්නේ වගේ හේබාප හිතක් නැගිටවා. ඒකට මෛත්‍රිය තියෙන්නේ මොකටද? ද්වේෂය හිත විදිහට. ඒකට අසුබේ වඩන්නේ මොකටද? ඒකට මරණානුස්සතිය වඩන්නේ වැඩ පස්සට දාන රෝගෙට. අද මට මේක බෑ මම බබා දුක උනාට පස්සේ දුක සීසත් ඉවරුනාට පස්සේ භාවනා කරනවා. අරකයි මේකයි කියලා අපි নানা ආකාර දේවල් දාගෙන ඉන්නවනේ මේක. පස්තර කරා කියලා මාර්යා දීලා තියෙන කොන්තරත් එකක් සීසත් ඉවරන කම් බෙයිදී කියලා. කොයි වෙලාවරි යන්න බෑ. ඒ නිසා මරණානුස්සතිය ගත්ත ගමන් අපි ওই හිතින් හදාන තියෙන ප්‍රොජෙක්ෂන්ස් ඔක්කොම බිඳුවට බයි. ඒ නිසා අපි වැඩ පස්සට දැමෙලා මුගක් කළට අපි නිදහසට කාරණා ඉදිරිපත් කර ගන්නවා මේ මේ දේවල් වැදගත් නැහැ මේ මේ දේවල්. ඉතින් නිවන තමයි වැදගත් නැතිම දෙයට ලාස්ට් ලිස්ට් එකේ කෙලවරටම යන්නේ නිවන තමයි. අන්න මරණානුසතිය කරන එක නඩ තියෙනවා. ඒ නිසා මරණානුසතිය සක්‍රියව පාවිච්චි කරනකොට කියනවා දැන් ආනාපානෙ කරනවා. හොඳට මේක ගෙවිගෙන යන මොල්ලක් කුණු කන්දලැද්ද මන් දන්නේ මේක බලපංකව. මේක පේන්නේත් නෑ මල්ල වාතයක් කියලා. අර පේන ආනාපානෙත් නොදකින් නොපතන් කියලා කරන වෙලාවක් එනවනේ. අන්නේ වෙලාව හිතන්නේ කියනවා මේක නම් අන්තිම මගේ හුස්ම. කොච්චර සැලකිල්ලෙන් කරයිද? ආනාපානෙ පේන්නේ නෑ ගණන් ගන්න නැති වෙලාවේ මරණානුස්සතිය පාවිච්චි කරන්න කියනවා මේක නම් මගේ අන්තිම හුස්ම අපි කොච්චරක් මේක සැලකිල්ලෙන් බලයිද කියලා ඒ අර පෝස්ට්පෝන් කරන ගතිය නැගිටවන තමයි මරණානුස්සතිය තියෙන්නේ හැබැයි මේ සාමාන්‍ය වචනේ කියන්නේ නිතරම මෙනෙහි මරණය මෙනෙහි කරන එකන මේ ජීවත් වෙනවා කියලා ලස්සනට එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ ඒකට මේ ඊර්ෂ්‍යා වෛර මාසුරුකම් කරන්නේ ඒ අර මනුස්සයා ද්වේෂක මොකක නේ දන්නවා ඉතින් ඌත් මරනවා මාත් මරනවා යෝගේ දෙයක් නැහැ කියලා එහෙම වෙන මනුස්සයා ජීවිතේට එච්චරම මේ පහත් උච්ච වැඩවලට යන්නේ නැහැ සදාකාලික ගතියක් එන්නේ නැහැ එතකොට මේ ජීවිතය හොඳට ජීවත් කරන මිනිහා මරනකොටත් කනගාටු වෙන්නේ නැහැ කියන නිසා මරණය තීරපත් කරන නම් ජීවිතේ ලස්සනයි ජීවිතේ ලස්සන නම් මරණය ලස්සනයි ඒ නිසා අමෘතයට පාරක් තියෙනවා මේකේ නිසා කිසිම ආගමක මරණානුස්සතිය ඇත්තට හුඟ දෙනෙක් කතා කරන්න කැමතිත් නැහැ. මොකද නෑ නැති කුණු කොණ්ඩලා කුඩිය දාගෙන ඉලක් කියලා. නමුත් මරණානුස්සතියට මුණ දෙන්න සෑහෙන gutsයෙන්න. එන ඒ නිසා නිතරම කරා දෝෂයක් නැහැ. නමුත් හොඳට දැනගන්න මරණානුස්සතිය කියන්නේ prescription drug එකක්. ડોක්ටර් කෙනෙක් prescribe කරන්න ඕනේ මේ ලෙඩේ උඹට තියෙන මේක ගනින් කියලා. over the counter කරන පාවිච්චි කරන්න ගියාම අපිට යන්නේ ඉඩ තියෙනවා. අනවශ්‍ය කෙනෙකුට මරණානුස්සතිය දාන්න යන්න ඕනේ. හයක් තියෙනවා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං අතීතේ සහිප්‍රීපත් කෙරොත් අනිවාර්ය වික්ෂෝපේ. බුදුහාමුදුරන්ටත් එච්චරයි. අපිටත් එච්චරයි. අනාගතේ ගැන හිතුවොත් විකම්පන. එක්සයිට්මන්ට් එක. ඒ දෙකක්. ඊට රාගානුපතිතං දෝසානුපතිතං. යයි බලන අරමුණ කෙරේ ද්වේෂයක් පහළ වෙනවා. නැත්තම් රාගයක් පහළ වෙනවා. එතකොට අබනි අබිනතං චිත්තං රාගානුපතිතං අපනතං චිත්තං දෝසානුපතිතං. බ්ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං අතිපග්ගහිතං චිත්තං වික්කිතං. උනාට වැඩි අල්ලන්න දඟලන්න පටන් අරගත්තොත් හිත කලබල වෙලා අල්ලගන්න බැරි වෙනවා. කුසීත වුණොත් අරමුණ යනකන් නිඳ යනවා. අරුණු හයක් පෙන්නනවා අර්පණ හිතකට යනකොට මේ හය නැහැ. අතීත තනාගතේ දිවීම කියන කාලමානිය නැති වෙනවා. රාග දෝෂම කියන දෙක නැති වෙලා අරමුණ කෙරේ මැදහත් වෙනවා. නිදිමත හිතකුත් නැහැ අතිපග්ගහිත කියන දැඩි වඩා බහා ප්‍රතිඵල ලබන්න ඕන කියන ගතියක් නැහැ. අන්න ඔය හය නැති වෙච්ච හිතර තමයි කියන්නේ හලල් වෙච්ච මුරුත්තු වෙච්ච කීකරු වෙච්ච හිත කියලා. ඉතින් අපිට කරගන්න තියෙන්නේ ඕකෙන් ඔයිට වැඩි ඩීටේල් දෙන්න පුළුවන් 18කට කඩලා අපිට හිතන්න අපි හිතනවයි කියලා. අපි හිතනවා කල්පනා කරනවා ආනාපාන කරනකොට වෙන්නේ ප්‍රධාන වශයෙන් කල්පනා කරන එක. හොඳයි. ඒක තමයි ආයෙසරයක් කරලා බලන්න ඇත්තටම කල්පනාවමද? නැත්තම් රාගෙද වෙන මොකද නේ අපිට තේරෙනවා කියලා හිතන කල්පනාවමයි. මට තියෙන්නේ හිතවිලි වැඩිකමයි කියලා. ආන්නේ පළවෙනි ඩිටෙක්ෂන් එක පළවෙනි ඩයග්නොසිස් එක කරුවා නම් කරන්න කියනවා මේ හිතවිලි අතීත හිතවිලිද අනාගත හිතවිලිද රාග හිතවිලිද දෝෂ හිතවිලිද කියලා දෙවෙනි පියවර තමයි හිතවිල්ල අඳුරගන්නේ. හිතවිල්ල කනුවේ දැන් අපි හිතමු අපි භාවනා කරගෙන යනවා. අපිට තේරෙනවා අරමුණෙත් නැහැ මොකද වෙලා තියෙන්නේ දන්නේ නැහැ. එතකොට අපිට හිතෙනවා දැන් මේ වැඩේ නිසා පශ්චාත්තාවපක් ඇවිල්ලා තියෙනවා නම් අපිට පශ්චාත්තාවපක් එනවා නම් එන්නේ හිතවිල්ලක් නිසා අතීත හිතවිල්ලක් නිසා එතකොට අරමුණේ හිත නැතිකම පශ්චාත්තාවේ හිතවිල්ලක් කියන මේ තුනෙන් කොයි එකකින් හරි ට්‍රක් එකට දාගන්න අනාගතයට යනවා නම් මේ හිත එක්සයිට් වෙන එකයි හිතවිල්ලකුයි කරගෙන යන අරමුණ පාවා දෙන එක. ඒක අයින් වෙනවයි කියන එක. ඔය ඕන දෙයකින් ක්‍රයිටීරියන් එකකින් අපිට ආපහු ට්‍රැක් එකට දාගන්න පුළුවන්. ඉතින් තමයි අපි සාමාන්‍ය පාවිච්චි කරන ටූල්ස් විදියට පිටපොට ගිය වාහනයක් ආයේ ට්‍රැක් එකට දාගන්න. ඒ නිසා ඔය හැම කාරණාවකම කරුණු තුන තුන තියෙනවා. ආසවුණා අරමුණ ගිලිුණා රාගෙමතු. එපා වුණා, අරමුණ ගිනුණා, දෝෂෙ මත වුණා. ආදි වශයෙන් තුන් පැත්තක් තියෙනවා. ඔය ඉස්සරහට යනකොට යනකොට යනකොට මේ ඒව එනකම් බලන් ඉන්නවා මේ හරියට පොතු ගහලා තෝරලා ගන්න වගේ කොයි එකවත් හරියට අල්ලගන්න පුළුවන් ගතියක් එනවා. අන්න ඒ විදිහට Taman මේ කාරණා හොඳට තේරුම් ගත්තොත් තව කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට හරියට අල්ලගන්න පුළුවන් මෙයා මේ මේ ට්‍රක් එකේ තමයි යන්නේ කියලා. ඒ නිසා Tamanගේ වැරදි වල අනුන්ගේ ප්‍රශ්න වලටත් උත්තර තියෙනවා. ඒක හොඳට සීසන් කෙරුවට පස්සේ ඉස්ලාම් කරන්නේ ඒක නෙමෙයි. තමන්ගේ ප්‍රශ්න විසඳගන්න එක තමයි කරන්නේ. මම නම් හිටියේ නෑ ඒ වෙලාවට. ඒවා මට කියන්න අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් ඉඳලා බලන්න බුදු මෛත්‍රී බුදුහාමර පහළ වෙනකොට පොඩ්ඩක් බලා ගන්න. මට ඒව ගානක් නෑ. මල්ලුඩ ඇවිද්දත් එකයි අසුචි වල ඇවිද්දත් එකයි මට කියපු ධර්මයේ තියෙනවා මට හොඳටම ඇති. ඒ බුදු වෙන්න ඉස්සල් දවසේ අසුචි කන්දක ඇවිද්දයි කියලා ඒත් කියලා තියෙනවනේ. ඒ දෙකම මට එකයි. මට බෑ නෑ බෑ කියන දන්නේ නෑ. දන්නේ නැති බව නම් හොඳටම දන්නේ. ඒ නිසා ඒ හොඳම වැඩේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුව එන දවසට පොඩ්ඩක් ඉඳලා බලන්න. නිලුම් මල් විකුණද ඒවා නිකන් මේ ඉවරක් කරන්න බැරි කතා. සාන්දෘෂ්ටික දිත්ත ධම්ම කියලා කියනවා මේ මේ seeing here and now viewing here and now යමක මේ ඒ කියන්නේ existentialism කියලා philosophy වල ඇවිල්ලා තියෙන මෑතකදීම ආපු ආදි තමයි existentialist කියලා. මේ එන දේ විතරයි පිළිගන්නේ. අර මූල ධර්ම මේ මූල ධර්ම මොකක්වත් නැහැ. existentialism කියවට පස්සේ ඒක තමයි සාන්දෘෂ්ටික වාදය කියලා තමයි ඒකට philosophically මෙහාට දාන්නේ. ඒ කියන්නේ අපි ඔප්පු කර බැල හැකියක් ගත හැක්කක් විතරයි අපි පිළිගන්නේ. ඒ වගේම යමක් කරන්නේ මේ මේකේ මේ මේ ප්‍රයෝජනේ සඳහා කියලා ඒ දෙක අතර නිකන් මේ භක්තියට හෝ গুপ্তකමකට හෝ බයකටවත් නෙවෙයි. දැන් තියෙන්නේ කටි ඔප්පු කරලා බල දෙනවා මට මම ඔප්පු කරලා බලන්න ඕනේ දැන්. කියන්නේ මැෂින් එකක් මේ බඩුව විකා මිනිස්සු කඩේ ගත්තා පස්සේ කියනවා "හේ සීල් කඩන්න බෑ සීල් කැඩුවොත් එම්ම ආපහු බරන්න තමසෙට වැඩක් නැහැ තමසෙ වික්කා මට දෙනවා මම කඩලා බලන්න" කියලා ඒ වෙලාවේ අරන මැෂින් එක වැඩ කරලා බලන්න. ඒක බලලා හරිය නැත්නම් තමසෙ සල්ලි ගන්නව නම් දෙනවා නැත්නම් නිකන් තමසෙ තියා ගන්නවා මේක මයි කුඩු බල්දියට දාන්න ඕනේ නැහැ. දාලා නිකයි තියෙන්නේ. අන්න වගේ ඒක මේ මේ මේ මේ කම්පැනි හරියටම ෂුවර් මේක නම් බඩු හරි කියලා ඕනේ නැහැ. අපි ඒ වෙලාවේ පරීක්ෂා කරලා බලන එක අපිට තියෙන අපේ අයිතිවාසිකමක් කස්ටමර් කෙනෙකුට තියෙන අයිතිවාසිකමක්. අන්න ඒක පරීක්ෂා කරන්න. අපි මේ දාන දෙන්නේ අම්මා කියපු හින්දාද? තාත්තා කියපු හින්දාද? එහෙම නැත්නම් මේ ලෝභය දුරු කරන්නද? එහෙම නැත්නම් අනු කෙනෙකුට අනුකම්පාවෙන්ද කියන එක අපි හොඳටම ඩෙඩ් ෂුවර් වෙන්න ඕන. දින දින හැම වෙලාවෙම ඒකට ඒකට සතියකුත් යනවා, විචක්ෂණ බුද්ධියක් යනවා. අපි කරන වැඩේ පිළිබඳ අවබෝධයක් එනවා. ඒක මේ ඇත්තටම සයන්ස් වලින් එම්ෆසයිස් කරපු කාරණාවක්. තුමු සර්වඥාජීවිත ගොඩක් කල්ලාතු තමයි ඔය සාන්දෘෂ්ටික වාදය ඉදිරිපත් කළේ. අපි දැන්ට පැය දෙකමාරක් සමාවෙ. ඔව්. දෙකමාරක් කරන් දෙන්නේ හෙටත් ටිකක් තියාගන්න බෑ මොන මොනවාරි ප්‍රශ්න ටිකක්. સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඉතින් මම අපේ නායක සංසාර මතක් කරනවා දවසේ නිමාව සටහන් කරනවා.